ඊළඟට සමර සමරතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහෝම පිං මේ සීලය ගැන හරීම ලස්සනට පැහැදිලි කරා බොහෝම පිං ස්වාමීන් වහන්සේ. මට තියෙන ගැටලුව තමයි සයන්ස නවාංග උපෝසත සීලේ අර අන්තිම සිල්පදය මේ ස්වාමීන් වහන්සේ කොහොමද අපි ඒක ආරක්ෂා කරන්න කියන එක තමයි සාමිනස්ස තේරෙන්නේ. ඒක ඇත්තටම මේ සිල්පදයක් හැටියටම නෙමෙයි බුදුහාමුදුරෝ දක්වන්නේ අෂ්ටාංග ශීලය සමාදන් වෙලා මොකද බුදුරජාණන් වහන්සේ සිතට ශික්ෂා පද පනවන්නේ නැහැ. ශික්ෂාපද පනවන්නේ කයට සහ වචනයට. සිත සංවර කිරීම කියන එක ඒක භාවනාවටයි ඇතුළත් වෙන්නේ. එතකොට අන්තිමට නවාංග සීලයේ හැටියට එකතු වෙන අවසාන කාරණේ තමයි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාධිය. එතකොට එහෙම තමයි ඒක සමාදන් වෙන්නේ. එතකොට මම අද දවස ඇතුළත සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී පූර්වක සිතින් වාසය කරන්න අදිෂ්ඨාන කරගන්නවා. එතකොට ඒක සීල ශික්ෂාවක් හැටියට නෙමෙයි අෂ්ටාංග සීලය සමාදන් වෙලා නවවෙනි අංගය හැටියට නවවෙනි අංගය හැටියට ඒක පුහුණු කිරීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා තමයි නවාංග උපෝසත සීලය කියලා එක හඳුන්වන්නේ. එතකොට දැන් දස සීලය කියලා ගන්නකොට එතන ශික්ෂාපද 10ක් තමයි කෙලින්ම දක්වන්නේ. නවාංග සීලයේදී අෂ්ටාංග සීලයට අර නවවැනි අංගය එකතු වෙනවා. මොකද ඒක සිල්පදයක් හැටියට ශික්ෂාවක් හැටියට පනවලා නැහැ. පනවන්න බෑ එහෙම. කයට සහ වචනයට සිල්පද පනවන්නට පුළුවන්. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. එතකොට මම ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉඳීමේ ශික්ෂාපදේ සමාදන්. ඒ විදිහට අර නවවෙනි අංගය මෙත්තා සහගතේන චේතසා විහරණ සමාදියාන්නේ කියලා එක සකසගෙන තියෙනවා. එතකොට ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ එසේ වාසය කරන්නට අදිෂ්ඨාන කරගැනීමයි. එතන සිත සංවර කිරීමකුයි එතන ගැනීම. වැටහුණාද ඒක? එතුමියගේ මයික් එක ආපහු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහෝමත්ම පැහැදිලි ඔබ වහන්සේට බොහොම පින් නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේට